බලෙන් ඇති කරනවා. ඔව්. කෙලස් නිසා තමයි කටගන්නේ. දරුවෝ මගේ, භාර්යාව මගේ, ගෙවල් මගේ, වාහනේ මගේ. මම නෙවෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියන එකට අර වායෝ මට්ටමින් වාගේ පොඩි නිර්වචනයක්. දරුවෝ මගේ, භාර්යාව මගේ, දෙමව්පියෝ මගේ, යානවාන මගේ, ගේ මගේ. ඇත්තටම මේවා එයාගේද එහෙම නැත්නම් එයාගේ මොනවද කියලා ප්‍රඥාවෙන් බැලුවාම බැඳීම විතරල එයාගේ. දරුවෝ මගේ කියන බැඳීම එයාගේලු දරුවෝ එයාගේ නෙමෙයිලු. අස්සම් කළා givisuma. දුකේ දිසපේ ළඟ ඉන්නවා මොනම ප්‍රශ්න වුණත් අපි එක්කිනාට කියන ඉවසගෙන කටයුතු කරන ජීවත් වෙන. එකට වාසය කරන. දරුවෝත් අදාගෙන කාලා බිලා පින්නවා. කොහොම අස්සම් කරනවා. විවාහ තාතිකේ. ඒ නිසා දබාරියාව මගේ කියලා එයා හිතනවා. භාර්යාව මගේ කියන බැඳීම විතරලු එයාගේ භාර්යාව එයාගේ නෙමෙයිලු. මම අදාගත්තේ ඔප්පුව මගේනේ. ගේ මගේ කියලා හිතනවලු නෑ. එක හඟලක්වත් එයාට අයිති නැල්ලු. ගේ මගේ කියන බැඳීම විතරලු එයාට අයිති. අර අනවබෝධය නිසා එimhe බැඳීම් ටිකක් යන අඩත්තු කරනවා. අරක මගේ මේක මගේ බලනකොට මොකවත් එයාගේ නෙමෙයි. ඒවා ඒ තැන් වල තියෙනවා. ගෙනියන්නත් බැරිලු. හැබැයි අර බැඳීම එයා දැඩි ලෙස අල්ලගෙන ඉන්නවා. කොල්ලේ නම තියෙනවනේ අසවලාගේ උරුමක්කාර පොල්මක්කාර සින්නක්කාර මේ අදුනිස්සාකාර කියලා මොකද්ද වචන සෙට් එක ඒ නිසා කියන එක මගේ කියලා උසාවිය සුනාමියට ගියාට පස්සේ ඩොකියුමන්ට්ුත් නැහැ ඒවට සාක්ෂිත් නැහැ පිටපත් දෙන්න මිනිසුත් නැහැ දැන් කාගෙද දන්නේ උරුමක්කාරයත් නැහැ පොල්මක්කාරයත් නැහැ ඔක්කොම උලකට ගිහින් අර නිකන් අර බැඳීමක් අල්ලාගෙන ඉන්නවා යා <coughs> මායිම් තියෙන ඇත්තටම පොළවේ නෙමෙන්නේ ඉතේනේ ඇලගාට පල්ලේ අඩි තුනෙන් එයාට මායිම තියනවා කියලා එංගලන්තේ ඉඳලා මේ මනුස්සයා කියන ෆෝන් එක. ඒකට එංගලන්තේ තේ මනුස්සයා මායිම නඩත්තු කරනවානේ. මේ බලනකොට ඇලගා කපලා එතන වැවකුත් අදලා දැන් ඇලගාත් නෑ මායිමත් නෑ හොයන්නත් බෑ. දිසිවේස. ඒත් අවුරුදු 35කට පස්සේ තේ මනුස්සයා ඇව්වා මායිම හරියට මතනින් කොණයෙන් පල්ලයට යන ඇලගාෙන් අඩි තුනයි. බලනකොට එතන එහෙම එකක් නෑ. ඒ මායිම තියෙන හිතේ. එයාගේ බැඳීම තුල තමයි මායිම තියෙන්නේ. ඇත්තටම මායිමක් නැහැ. මේවට තමයි දෘෂ්ටි කියලා බුදුහාමුදුරු දේශනා කළේ. දෘෂ්ටි. ඇතයි විශ්වාසය. ඇතයි විශ්වාසය නැතයි විශ්වාසය. ඒ එක්කම දෘෂ්ටි. මනසින් හදා ගන්න. මනසේ ප්‍රශ්නයක්. මනසයට මදි නම් රාගය තියෙනවා. මනසය ඒක එපා කියලා කිව්වොත් රාගේ නැහැ. මනස එපා කියලා කවදද කියන්නේ? ඒ ධර්මතාවය රාගය කියන ධර්මතාවය නිවැරදිව දැක්ක දවසක අඳුනගත්ත දවසක තේරුම් ගත්ත දවසක දැනගත්ත දවසක ඒක ගියා. ඒක ප්‍රත්‍යක්ෂ කෙනා කියනවා ඒවා ඒවා බොරු කතා එහෙම එකක් නැහැ කියලා කියනවා. හැබැයි ඒක තියෙනවා කියන විශ්වාස කරන කෙනා තරහ වෙනවා. මේ මනුස්සයර මොකද්ද ඔය එකක් කියලා. එහෙම එකක් තියෙනවා. දැඩි ලෙසනේ එයාටත් ඒක තියෙන ඇත්ත නේ නෑ එහෙම එකක් නෑනේ ඒක ගොඩාක් විවාහ වෙච්ච මිනිස්සුත් දන්නවා විවාහ වෙනකන් මේ මනුස්සයට 100ක් නැහනේ. තාත්තා මොනාරි පුතේ මේ මාස දෙකක් පොඩ්ඩක් නැකතක් නැල්ලු මාස දෙකක් කල්දාම් කරන තාත්තට ගන්නවා. නැකතක් නැති වුණත් කවන්න රාහු කාලේ හරි කවන්න මුද්ද දාන්න ඕනේ. ඒ තරම් අදිසි. බැඳලා මාස 6යි වැකන්දේ වාඩිලා වැවදියා බලාගෙන ඉන්නවා මේ ගෙදර යන්නේ නැහැ මනුස්සයා. ඒ ගෙදර ප්‍රශ්නය. ප්‍රශ්න. gedara යන්නේ. ඒ මූණ දකින්නකොටත් මේ උතර තරහා යනවා, මලපයින්නවා. ප්‍රශ්න. ඒ ආදර කතා කවි ඒව මොකවත් නැහැ. ඔක්කොම ගියා. දරුවේ කම්බුණාට පස්සේ තමයි හොඳම ටික තියෙන්නේ. යකෝ මිනිස්සයෝ කොහේ භූතයා තේ ටික දුන්නද භූතයාට? තේ අම්මා කියන්නේ පුතාට. පුතේ අර එළිහින භූතයාට තේ ටික දීපන්කෝ. <laughs> තාත්තට මේ කියන්නේ. අර ආදර කතා මොකවත් නැහැ. ඊට පස්සේ මේ පුතා ඇවිල්ලා එළිය ඇවිල්ලා බලලා අම්මේ එළිය භූතයෙක් නැහනේ. කවුද ඉන්නේ තාත්තා? ආ එයා තමයි භූතයා කියලා කිව්වා. ඕන් ඒ ඒ ඒ මනස වෙනස් වෙන ඇති. අර කොල්ලෙක් ඇවිල්ලා මේ මාස එක මාරකින් විතර යාගේ මංගල්‍ය උත්සවේ ඉතින් ආශිර්වාදයක් ගන්න තමයි ආවේ. ඒකට මම කැලෑ වෙටියේ. මොකද කිව්වාම කැලාවේ තපස්වරුන්ගෙන් ಗುಣධර්ම තින කට්ටියන් ආශිර්වාද ගත්තාම ජීවිතේ සඵල වෙනවයි කියලා කවුරුර එකේ කොළුවට දාලා. ඉතින් වැඳලා කෙසෙල් ලැබරියකුත් අරන් ආවා මං කිව්වා තියන්න කෙසෙල් ලැබරිය ගන්නපත් වේ. කාරණාව කියන්න. ස්වාමීනි මම මේ විවාහ වෙනවා මාසෙක අමාරකින් ආශිර්වාදයක් මං පුතා. දැන් මම මේ සංසාරේ ඒවා කරලා නැහනේ. විවාහ වෙන ඒවා පෝරුවාද නේ. ඒ කියන කතන්දර මට උරු නැහැ. හරියට කාරණාව දන්නේ නැතුව ආශිර්වාද කළාට ආනිසංස නැහනේ. කාරණාව දැනගන්න ඕනේ. මොනවද? මංක මං ආන ප්‍රශ්න වලට උත්තර දෙන්න. කසාද බඳින්නේ ඇයි පුතා? සායනාසේ ඉතින් වයසට යනකොට වතුර ටිකක් දෙන්න. පුතාට කලින් එයා මරුණ සායනාංශ එතකොට මේ මම ඉතින් ඊටරයක් රත් කරගන්නවා. ඉතින් තමන් නම් උණුවත රත් කරගන්නේ. ඒකට මිනිස්සෙන් මොකටද? සායනාංශ ඉතින් දරුවෝ එපායි. දරුවෝ දැන් අම්මටත් දරුවෙක් හිටියේ ඔයානේ. දැන් ඔයා බඳලා ගියාම දැන් අම්මට දරුවෝ නැහනේ. දැන් අම්මත් මේ වගේ හිතලානේ දරුවෝ හදන්න ඇත්තේ. ඒතර ඔයා බඳින්න නැත්නම් අම්මා ළඟ ඉන්න එපායි. ඒතකොට දැන් ඔයාගේ දරුවන්ටත් ඒක නෙවෙන්නේ. සායනාංශය ඉතින් මේ මිනිස්සු ඔක්කොම බඳිනවනේ. ඒතර මිනිස්සු ඔක්කොම බඳින්න නිසාද පුතා බඳින්නේ? නෑ සායනාංශ මේ තනියෙන් ඉන්න බෑනේ. එතකොට මම මෙච්චර කාලයක් කොහොමද හිටියේ? පොඩ්ඩක් ඉන්න සායනාංශ ගාර කැතල් ගෙඩියක් කඩලා කාලා කල්පනා කළා පොඩ්ඩක් ගේමෙන් ඇවිද්දා ටිකක්. සයින්නන්ත මම මොනවද කරන්නේ? පුතා එයා පැත්තේ ලෙනක් තියෙනවා. කැමැතිද මාන වෙන්න? එහෙමයි සයින්නන්ත ඒ වෙලෙන් පැවිදි කරා. ඒ වෙලෙන් පැවිදි කරා. පැවිදි කළා සතියක් විතර එනකොට අර කට්ටිය කෑ ගාගෙන එනවා ගස් ගල් පෙරලාගෙන. ඉතින් ඇවිල්ලා සයින්නන්ත ඔබ වහන්සේ කාගෙන් අල්ද මාන කළේ? මං කිව්වා මාන වෙච්ච කෙනාගෙන් අහන්න ඇයි මාන උනේ කියලා කවුද මාන කළේ කියලා එයා කියයි. ගියාට පස්සේ එයා කියන අම්මේ අම්මට දැන් ලේලියෙක් ඕනේ. අම්මට මිනිබිරිය මුණුබුරා ඕනේ. ඉතින් ওই ප්‍රශ්නෙට අම්මේ මාව අමාරුවේ දාන්න එපා. මට වෙන වැඩ තියෙනවා. ඉතින් අම්මලා ගිහිල්ලා එන්න දැන් මම මාන වෙලා ඉන්නේ. ඕක කරන්න බෑ කියලා ගොඩක් කතා කළා, අඬලා වැළපිලා. පැය ගාණක් ඉඳලා කොහමද සමතෙටපත් වෙලා අරගෙන කළා. යනකොට මට වැන්දෙත් නෑ කට්ටිය. මම දැන් කරවල වල්ලා ගියා. උන් ආශිර්වාද ගන්න ආපු මිනිස්සු. ගොඩාක් ජීවිතේ මත්දැකීම් මට ලැබිලා තියෙනවා. ගොඩාක් මිනිස්සු පෘථිවිජන ලෝකේ ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලෝ මොකක්ද කරන්නේ කියන එක. සමහර මිනිස්සු ඉන්න ගෙයක් හදනවා. ලස්ස 200ක් විතර වීදම් කරනවා ගිහිල්ලා බලන මේ මනතර ළමයෙක්වත් නැහැ. එතකොට මිච්ච ලොක ගෙයක් ඉතින් සයන්නාත් පිළිවෙලට ඉන්න එපායි. එතන මරණයට පස්සේ පිළිවෙලකෝ. එතකොට මේ මිනිස්සයා ජීවිත කාලේ අවුරුදු 25ක්ම මාන්ති වෙලා එච්චර ලොක ගෙයක් හදලා ඒ ගෙදර එක කාමරයකින් අනිත් ඔක්කොම පාළුවට ගිහිල්ලා මදුරු මකුළුව දැල් බැඳලා විනාශ වෙලා යනවා. ඊට වඩා අර අවශ්‍ය තරමට ඇදුවන විශාල කාලයක් මේ මිනිසත් භවය ඉතුරු කරගන්න තිබුණා. ඒ අවබෝධය නෑ. ඕනවට වඩා ආසාව, තණ්හාව, බලාපොරොත්තුව අද ජීවත් වෙන්න මිනිසුන්ට කල්පනාවක් නැහැ. අනිද්දාට කරන්නේ මොකද්ද කියන එක ගැන කල්පනා කරනවා. ඒ කියන්නේ නැති දුකක් අද විඳවනවා. තියෙන දුක විඳවන්න ඒක පැත්තකින් තියලා නැති දුකක් විඳවන්න මිනිස්සු සූදානම් වෙලා ඉන්නවා. හරි දොරවලයි පුතුජන ලෝකය. ඒ අවබෝධය නැති නිසා දැන් මල ගෙදරකට ගියාම ඇත්තටම නාම රූප අඳුරන මනුස්සය දැක්කම ඊළඟ පෙට්ටිය මට තමයි ඕකම තමයි මටත් අන්දන්නේ. ওই විදියට මාවත් පෙට්ටියේ තියලා මම වල දානවා. එයාට ඒක පේනවනේ. ඒ පෙට්ටියේ ඉන්න මලමිනිය මම කියලා යට පේනවා. මට ඒක වෙනවා කියලා. පුතේජන ළමයාගේ වයස කීයද බඳලාද දන්නේ නම්බරේ මොබිටල්ද දන්න පාවිච්චි. ඌට වෙන එකක් ඔළුවේ දුවන්නේ. අර අතනක් ගිල පොරොන්දම් බලනවා, කේන්දර බලනවා, කැරම් ගානවා. වෙන එකක්. එතකොට මේ මිනිස්සු මේ මරණ බව තේරුම් ගත්තේ නැහැ. අර ඇතුලේ පෙට්ටිය තියෙන එක මිනිහක් තියෙනවා. මම එකකටත් අපි අද මැරෙන බව මතක නැහැනේ. සෙල්ලම් ගානවා, ඕමි ගානවා. ඉතින් මේ තෙතේ බොනවා මිනිස්සු වීලු කතා කියනවා. ඉතින් ඕන් එකක්. එතන ගිහිල්ලා බැලුවාම ඇත්තනම් මලගෙදර දුක නෑ. හැබැයි පාන්සකුල දෙනකොට මම පස් කනවා. ගස් ගල් අපනවා. කම්බි වැටවල කටින් අපන්න. එච්චර තරයි ඒ දුක දරා ගන්නවා. හැබැයි ඊයේ හොඳට ඉනාවේ විවිම පෙරලි පෙරලි හිටියා. කිසිම ප්‍රශ්නයක් නෑ. ඕවා දැක්කම මේ ලෝකෙ ඉපදිච්ච වරදට අපට දඬුවම් කරන්න ඕනි ඉතින්. එහෙම තමයි ලෝකෙ. ඉතින් සරි දුර්වලයි. ඇත්ත ඇත්ත හැටියෙන් දකින්නේ ඒ දකින්නේ අවබෝධය නෑ මිනිසුන්ට. අර කනත් ටික කාලයක් හිටියනේ අපි. මං හිටියා ටික කර්ම මඩුවේ හිටියා. මොකද අර මිනි තියෙන සෝංග් එක. ඒතර උපාසක දිනයකටද මේ ඔළුව අවුල්ලච්ච ආම්බරම මේ කනත් ඉන්න අපින්ද පාත කරගෙන තමයි ප්‍රචාරේ ගමට ගිහිල්ලා. කට්ටිය කල්පනා කරේ ඒකනේ මෙච්චර පන්සල් බලනකො සෝම් පිටි ඉන්නවද මේ ඔල්මන් තියෙන තැනේ. ඔළුව අවුල්මයි කියලා ඉතින් අවස එනවා දෙන්නේ. වැන්ද සාඤ්ඤාස වහන්සේ ඇයි දන්නේ කනත්තෙන් ඉන්නේ මං කිය පණ තියෙන ඕගොල්ලොත් එක්ක ඉන්නවට වඩා මැරිච්චෝ හොඳයි කිසිම තකපයක් නැහැ මුන් හොඳයි මුන් එක්ක ඉන්නම් ඉතුරු කාලෙක ආයි වැන්ද උන්නාන්සේගේ ඔළුව හොඳට වැඩ කරනවා <laughs> ඔළුවේ තවුලක් නැහැ කියලා ඇත්ත ඒකනේ ආන්දරනේ අද මේ ලෝකේ වෙන තැනම ප්‍රශ්නේ ඉන්නේ පණ තියෙන මිනිස්සුන්ගෙන් නෙමෙයිද මැරිච්චෝගෙන් ප්‍රශ්නයක් නැහැ පන්න තියෙන දායකයොත් එක්ක ඉන්නවට වඩා මැරිච්ච මලමිනිත් එක්ක ඉන්න එක අපේ අන්ද සැපයි. උන් බල ඇතුළේනේ ඉන්නේ. කෑ ගන්න, කලබල කරන්න, ප්‍රශ්න කරන්න මොකවත් උන් පාඩු ඉන්නවල ඇතුළේ. ගෙවල් ඇතුළේ ඉන්න මිනිස් එළියට ආවම ප්‍රශ්න 500ක් විතර තියෙනවා. ඔව් එතන දැන් අපේ හාමුදුරුවෝ මැරිච්ච මිනිස්සු പ്രേතයෝ යක්කු භූතය ඕල්මන් එතන ඉන්නේ. මම මැරිච්ච මිනිස්සුන්වත් දකින්නේ මං වගේම මිනිස්සු හැටියට. කිරියත්තා මාමා බාප්පා අයියා ඒ වගේ තමයි දකින්නේ. එතකොට ඒගොල්ලොන් අර මැරිච්ච ස්වභාවයෙන් දකින්න නැතුව පණ පිටින් ඉන්න ස්වභාවයෙන්ම දැක්කාම එතන බයක් සැකයක් ඉන්න විශාල පිරිසුත් එක්ක ඉන්නේ මට බාර ශක්තිමත් හිත. මෙච්චර පිරිසක් ඉන්න අපෙත් එක්ක. එහෙම හිටියාම කිසිම ගැටලුවක් නැහැ. මලගෙදර ගියාමත් මගේ මාත්තගේ නම කියලානේ යන්නේ. ඒ මාත්‍යා කීයටද ආදානය කරන්නේ කියලා තමයි අන්නේ. මිනිය ගන්න කීයටද, බොඩිය පුච්චන්නේ කීයටද එහෙම අන්නේ. නම කියලා ඒ වටිනාකම දෙනවා. ඒ දෙන්නේ වෙනම කොටවත් නෙමෙයි සංසාරයේ භූතිය පෙරේතය මිනිස්සු ඔක්කොම එක සමානව පේන්නේ එතකොට අපිට. අර වෙනස් කරලා පෙන්වන්නේ ඔක්කොම එකම මැරුණත් පණ පිටින් හිටියත් එකම වටිනාකමයි. මැරුණාම භූතයා කියලා වෙනම වටිනාකමුත් ඉන්නකොට කිරියත්තා කියලා තව වටිනාකමුත් එහෙම දෙන්නේ නැහැ. ඉන්නකොටත් කිරියත්තා මැරුණාම කිරියත්තා කීයටද පුච්චන්නේ? අතරටද? අම්පාන්තකොළ දෙකටද? ඒ කිරියත්තා කියලාමයි කතා කරන්නේ. එයාට අර මේ මිනිය පුච්චන්නේ කියලා මිනිය උස්සන්නේ කියලාද එහෙම ආන්නේ. එතකොට අර මිනිය කියනකොට අර වෙන වටිනාකමක් යනවා එයාට. ලෝකයේ හැමතැනම හැම නාම රූපයකම එක වටිනාකමයි. කරවලගයි කොඹගයි දෙකම එක වගේ මට පේන්නේ. ඒක කිව්වම එක හාමුදුරුවෝ ටිකක් ගැටමක් ඇති වුණා. හාමුදුරුවෝ ඉතින් ඔබ වහන්සේ තාපසයෙක් හරි කරුවලගයි කොඹගයි එක නැනේ හාමුදුරනේ කොඹඩිය කීයද 150යිනේ කරුවලඩිය කීයද 600යිනේ කොහොමද එක වෙන්නේ මං කිව්වා හාමුදුරනේ මම හිරන්නේ නැනේ මම ලීරන්නෙත් නෑ මම විකුණන්නෙත් නෑ ඒ නිසා මට දෙකක් ගත් දෙකක් තමයි ඔබ වහන්සේ ඉරන නිසා ඔබ වහන්සේට ඒක වෙනම පේනවා ඇති කිව්වා මම එකතු ගන්න මලපෙන්න අමනාපුණා මගෙත් එක්ක ඔබ වහන්සේ ගස් ඉරන නිසා ඔබ වහන්සේට ඒක වටිනාකම් දෙකක් මේ මං ගස් විරන්නේ නැහැ එන්න මට ගස් දෙකක් තමයි තියෙන්නේ. කරවල කොම්බ කියලා වෙනසක් නැහැ. මෙන්න මේ මානසිකත්වයට එන්න ඕනේ අපි. මිනිස්සුයි මරුණට පස්සේ ඒ කියන්නේ මිනියයි දෙකම එකයි. එයාමයි. එහෙම හිටියාම പ്രേතය පිළිබඳ අපිට බයක් හිතෙන්නේ නැහැ. ප්‍රේතයා වෙනම දැක්කාම අර මිනිස්යාට වඩා බයක් එයාට ඇති. දැන් කිරියත්තා පණ පිටින් අපි ළඟ වාඩි වෙලා ඉන්න මල මිනි තියෙන කනත්තේ සෝම් ගෙදර සෝම් පිටියේ සෝම් ගෙදර අපි වාඩි වෙලා ඉන්න බාගේ බිත්ති වාලේ තියෙන කිරියත්තා අපෙත් එක්ක ඉන්න. කොච්චර ශක්තිමත්ද? කිරියත් එන පොඩ නිදාගන්න. අනේ පුතේ නිදාගන්න. මම ඉන්නවන්නේ තින් ඇරිලා නිදාගන්න. හොඳට නිදා ගන්නවා. ඇලවනවා කිරියත් තේ ටිකක් අදවා පුතේ තේ ටික උනන හොඳට ඉන්නවා. ප්‍රශ්න තනියට ඉන්නවනේ. හැබැයි කිරියත්තා මැරිලා මා බාගෙට පිච්චිච්ච මූණක් වගේ ඇවිල්ලා ළඟ හිටියන කලන්තය ඇදිලා පාචනය වෙලා ඔක්කොම වෙන්න ඔක්කොම වෙනවනේ අපිට මොකද මෙයා කිරියත්ත නෙමෙයි මෙයා කිරියත්ත නෙමෙයි ඊට වඩා ප්‍රශ්නයක් තියෙනවා එතන ජීවිත ආසාව යක්කුන්ටයි බය පෙරේතයන්ටයි බය ඕල්මන් වලටයි බය ජීවිත ආසාව ජීවිත අතරින්න කැමති නෑ සෝතාපන්න ශ්‍රාවකයා කවදාවත් ජීවිත ආසාවක් එයාට නෑ ඒ නිසා පෙරේතන්ට බය නැහැ, භූතයන්ට බය නැහැ, යක්කුන්ට බය නැහැ. පුතුජන හැමෝම බයයි. නිකන් කරුවලක වාඩිලා ඉඳලා ආන්දම කරනකොට ගාක් නිකන් යටින් ඔල්ලන්නකෝ බලන්න. කලන්තේ දාලා සීනත්ව වැටිලා රෝල් වෙලා යනවා පාර දිගේ. කකුල් වළංගු නැහැ. දනිසෙන් පල්ලෙහා කකුල් වැඩ නැහැ. දුවන්නේ හිතෙනවා දුවා ගන්න කකුල උස්සන්න බෑ. කකුල් වළංගු නැහැ. එච්චර බයයි ජීවිත ආසාව. ඒ කාලේ මම පින්ඩපාතේ කරලා යනකොට අර පොල් ගස් වල ලාක්කොල තියෙන කොක්කොල ඒකන ලස්සනට රවුමක් හදලා පැමිලි ගෙඩියක් අඳුන් කූරු ටිකක් මේ ඒවා පත්තු කරලා කෙසල් ගෙඩියක අඳුන් කූරු ගාලා මේ කැවුම් ගෙඩි දෙකක් ඒ වගේ ඔක්කොම ටික තියලා නිකන් එහෙම තියලා පත්තු කරලා තියලා එහෙම තියලා තියෙනවා මම පින්ඩපාතේ කියලා එනකොට ඉතින් තැඹිලි ගෙඩියක් ගත්තා අර කරනවා මිනිස්සු දැන් බලන්නේ මම දන්නේ නැහැ මිනිස්සු බලන්නේ මගේ එක දිලාඳු කුරුටි ගලවලා කැතල් ගෙඩියක් කාලා අර කවුම් ගෙඩියක් අන්ත කඩේට දාගත්ත කවුම් ආසයිනේ මම ඒක දාගත්තා මිනිස්සු කොම් බය වෙලා මම දන්නේ මම ළඟට යනකොට මට බෙදන්නෙත් නෑ මම ළඟට එන්නෙත් නෑ මිනිස්සු බයයි මම පාඩුවේ ගියා මට අදටත් මොකවන්නේ ඊට පස්සේ මිනිස්සේ කියලා මට කියන සයන්නාත් අරක අර ගොට්ටේ ඒවා ගත්තද ඔබද? මොකක් වැළඳුවා තැඹිලි ගෙඩියම හරි සීතලයිනේ උස්නේට හොඳයිනේ. සයන්නාත් එක පෙරේත පොට්ට එක කන්නේ මං කව ප්‍රශ්නයක් නැහැ ඉතින්. අපිත් පෙරේතව තමයි ඉතින් කියලා මම නිකන් මොකවත් උන්නේ. බැල්මක් තියෙනවා දුර්වල සිතට බලපෑම් කරන්න පුළුවන් ශක්තිමත් සිතට බලපෑම් කරන්න බෑ. දැන් පොලිසියෙන් ඇවිල්ලා මොකද උතන ඉන්නේ යන මනසේ යන කූඩු කරනවා එහෙම කියලා කියයි ඇමතිගේ පුතෙක් ඉන්න බෞක්කක් උඩ වාඩිලා ඉන්න ප්‍රාඩෝ එක පැත්තකින් නවත්තලා සර් මොකද දන්නේ සර් අරසව දෙන්න නෑ නෑ මාත් මම නිකන් ඉන්නේ පොඩ්ඩක් ඉන්නම්කෝ කියලා එයාත් ඉන්නවා එයා යනකම් ගියාට පස්සේ තමයි යන්නේ ඒ මොකද ඒ උනේ ඕක තමයි කාරණේ එයාට අර මනුස්සයට බලපෑම් කරන්න පුළුවන් මේ මනුස්සයට බලපෑම් කරන්න බෑ බලපෑම් කරුවොත් එයාට වෙන දේ එයා දන්නෙත් නෑ ඒ වගේලු පෙරේතයෝ දුර්වල සිතටලු බලපෑම් කරන්නේ. දුර්වල සිතට. ශක්තිමත් සිතට බලපෑම් කරන්නේ නැහැ. ශක්තිමත් කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි නාම රූප අඳුරන සිත. නාම රූප අඳුරන සිතට යට බලපෑම් කරන්න බෑ. නාම රූප දැක්කම කෙලෙස් උපදවන සිතට බලපෑම් කරන්න පුළුවන්. එයා දුර්වල සිතක්. එයා අවු වෙනවා. පුළුවන්. රාගය වින්දනයක් කියලා අපි එක විශ්වාසයක් එක බැඳීමක් දෘෂ්ටියක් අදාගෙන ඉන්නවා. ඒ නිසා ඒක එහෙම පේනවා. හැබැයි ගස්වල විඳීමක් කියලා එකක් අපිට හදාගෙන නැහැ. ඒ නිසා කිසිම වටිනාකමක් ඒක තුළ පේන්නේ නැහැ. අර විඳීමක් තියනවා කියලා එකක් අපි හදාගෙන තියෙන දෘෂ්ටියක් හදාගෙන තියෙන. ඒ නිසා එහෙම පේන්නේ.